මම යෝජනාවක් ඉදිරිපත් කළා මේ ගරු සභාවේ මහ බැංකුවේ අධිපතිතුමා සම්බන්ධයෙන්. ඒකේ තිබුණා මට මතක හැටියට ගරු කතානායකතුමනි ගරු മന്ത്രിවරුන් 88 දෙනෙකුගේ අත්සන් ඒ යෝජනාවට තිබුණා. ඒතර ඔබතුමා තීරණය කළා කෙලින්ම විවාදයට භාජනය කිරීමට වඩා සුදුසුයි කියලා ඒ යෝජනාව කෝප් සභාවට යොමු කිරීම. ඒක කෙරුණා. ඉතින් ගරු කතානායකතුමාගේ නියෝගයක් තිබුණා කෝප් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා ගරු කතානායකතුමනි සති දෙකක් ඇතුළත. මම දැන් දැන් මාසයකට වඩා කාලයක් ගත වෙලා තිබෙනවා. එම නිසා මා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපි දැනගන්න කැමතියි කියලා ඒ පිළිබඳ වර්තමාන තත්වයේ කුමක්ද?